windy.lk online shopping center නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සුගතියට නිවනට යන මාර්ගය ඉතා පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒ සඳහා මේ මොහොතේදී අපි සෑම දිනම උදාපත් වූ මැදින්පුර 15ක් බොහෝ දවස නිමිත්තෙන් මේ සද්ධර්ම වර්ෂාව භාවනා වැඩසටහන සඳහා සහභාගී වෙමි. මැදින්පුර 15ක් බොහෝ දවස කාරණා කීපයකින් විශිෂ්ට වෙනවා, පූජනීය වෙනවා. අපේ සාරවත්ඥන් වහන්සේ බෝධිසම්භාර පිළිමේ මනෝප්‍රනිධානයේ පටන්ම අනුගමනය කළ තියෙන විශේෂ ගුණාංගය කළ ගුණ සැලකීම කලගුණ සැලකීම හිත ඇති හිත නැති සෑම වස්තුවක් ගානේ සතහාගතයන් වහන්සේ පවත්වලා තියෙනවා. විශේෂයෙන්ම මදින්පුර 15ක් බොහෝ දවසේ බුදු වීමෙන් මාස 10ක් පිරෙන අවස්ථාව. ඒ වෙනකොට සුද්ධෝදන මහරජුරුවන් විසින් වාර 10ක් මුළුල්ලේ දහස දහස බැගින් පිරිවර ඇති ඇමිතිවරුන් පිටත් කළා රජගහ නුවරට කපිලවස්තු නුවර ඉඳලා බුදුරජාන් වහන්සේ දැක ගන්න වැඩම කරවන එන්න කියලා. නමුත් ඒ සීළු දෙනා වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වේ සාක්ෂාත් කළා. අන්තිම වාරයට වැඩියේ කාලුදායි මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දි උපත්ති මංගල්‍ය අවස්ථාව එකට උපන්න වාසනාවන්ත රජුරුවන්ගේ ਸਰව කාර්මික ඇමතියා කියන අගමැතිතුමා. එතුමා පොරොන්දු වෙලාම ගියා. මට පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම වැඩම කරවා දෙනවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙත ගිහින් දහසක් පිරිසේක බණහලා පැවිදිව රහත් වුණා. රහත් වෙලා රජගහනුවර සිට කපිලවස්තු නුවරට වැඩම කරවන්නට ගාථා 60කින් මාර්ග වර්ණාව කළා. ඒ ආරාධනයේ පිළිගත් බව සුද්ධෝදන මහරජුරුවන් වෙත දිනපතා අහසින් ගමන් කරමින් කියනවා. හැම දවසේම සුද්ධෝදන මහරජුරුවන්ගෙන් දානය අරගෙන බුදුරජාන් වහන්සේට වළඳවනවා. හරියටම අද වෙනි දවසක තමයි 20000ක් මහා රහතන් වහන්සේ පිරිවරාගෙන රජගහ නුවර වේලවනාරාමයෙන් ඒ මව්පියන්ගේ ධර්මානුශාසනා පවත්වන්න ඥාති සංග්‍රහය වශයෙන් කළගුණ සැලකන්න වඩින්න පටන් ගත්ත දවස. මේක අපි සෑම දෙනාට වැදගත් ආදර්ශයක්. අපි කවුරුත් කළගුණ දන්නවා, කළගුණ සැලකනවා. මේ බෞද්ධයන් තරම් කළගුණ දන්න, කළගුණ සැලකන පිරිසක් ලොව ඇදෙයි ඇති කියන්න බෑ. ඒ නිසා ඒ උතුම් කළගුණ සැලකීමේ උතුම් අවස්ථාව සිහිගන්වන උපෝසත දවසයි අද අපට උදාපත් වී තිබෙන්නේ. ඒ වැඩි ගමනේදී දින 60කින් තමයි හරියට වෙසක් පොහොය දවසේදී බුදු වීමෙන් අවුරුද්දක් පිරෙන වෙසක් පොහොය දවසේදී කපිලවස්තු නුවරට වැඩම කරවලා ඥාති සමාගමේ යමා මහ පෙළහර පාමින් විසුතුරු ධර්ම දේශනා පවත්වලා මල්වැසි වස්සවල පොළොව පවා කම්පා වෙද්දී කෝටි ලක්ෂ ගණන් ජනතාව නිවන් පුර පමුණුවා වදාළ අසංඛ ගණන් ජනතාව මඟඵල නිවනටපත් වුණා අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා වැඩිදුරු කරගෙන යෑමට කැමති අය විසින් ඒ සඳහා සුදුසු උපදෙස් දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් සොයාගන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නයක් වශයෙන් අපට ඉදිරිපත් වී තිබෙනවා භාවනාවක් වඩනු කැමති අය විසින් ගුරුවරයෙක් කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සොයාගන්නේ කෙසේද කියලා. මේක ඉතාම අවශ්‍ය දෙයක්. මේ භාවනාව කියන්නේ ඇත්ත වශයෙන්ම බොහෝ සෙයින් දෙව්ලොවට බඹලොවට නිවනට යන මාර්ගයක්. ඒ මාර්ගයේ ගමන් කරන්නේ කල්යාණ මිත්‍ර උපදේශ ඕනෙමයි. කෘතහස්ත ගුරුවරයෙක් ඕනෙමයි. ඒ මාර්ගයේ ගමන් කළ කෙනෙක් තමයි විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ඒ සඳහා ප්‍රධානම කල්යාණ මිත්‍රත්වයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි පැවරෙන්නේ. ඊළඟට අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ. මහා ශ්‍රාවකයන් වහන්සේලා 89. ඊළඟට කිම් ප්‍රකෘති රහතන් වහන්සේලා. ඒත් නැත්නම් අනාගාමීන් වහන්සේ නමක්. නැත්නම් සකදාගාමීන් වහන්සේ නමක්. නැත්නම් සෝවාන් ආර්යයන් වහන්සේ නමක්. එසේත් නැත්නම් ත්‍රිපිටක ධාරී උත්තමයෙක්. පිටක දෙකක් දැරූ උත්මයේ එක ත්‍රිපිටකයෙන් එකක් හරි දරාගත් සිටි උත්මයේ සමත භාවනා විපස්සනා භාවනා ප්‍රගුණ කළ උත්මයේ ශ්‍රා ගන්නට ඕනේ. ඒ සඳහා විසුද්ධි මාර්ගයේ උපදේශයක් දක්වනවා බුද්ධ වචනයක් අනුව පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කත්වා නොචට්ඨානේ නියෝජයේ කියන මෙන්න මේ ගුණාංග හතකින් යුක්ත කල්යාණ මිත්‍රයෙක් හඳුන්වනවා. පියෝ කියලා සඳහන් කරන්නේ සීලාදී ගුණේ නිසා බොහෝම ප්‍රියමනාපයි. එවැනි උතුමන් දකින්න වඳින්න කතා කරන්න බොහොම ප්‍රියයි මනාපයි සීලවන්තයා. මේක ගුණයක්. ඒ වගේම ගරු උන්වහන්සේලා බොහොම ගරු කටයුත්තේ මොකද අර චිත්ත සංකාන තුළ උසස් ගුණ වඩා වර්ධනය කරගෙන බොහොම ගැඹීරත්වයක් තියෙනවා. ගරු කටයුතු බවක් තියෙනවා. භාවනීයෝ කියන්නේ එවාගෙම බොහොම ගරු කල යුතු බවයි. එවාගෙම ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන්ගේ අනුගාමිකයන්ට ඒ යම්කිසි වරදක් තියෙනවා නම් ඒක හරියට පැහැදිලි කරලා දෙන්න සමර්ථයි. එවාගෙම සුදුසු තැනට අනුව උන්වහන්සේලා උපදෙස් දෙනවා. එතකොට ඒ වගේම ගැඹුරු දහම් කරුණු කියා දෙන්න සමර්ථයි. ඒකම සමහර ශිෂ්‍යයන්ගේ අඩුපාලුකම් ගැන හරි, දෝෂාරෝපණ ගැන හරි, ඒ වගේම යම් යම් දුර්වලකම් ගැන කිපෙන්නේ නැහැ. කිපෙන්නේ නැති බොහොම ඉවසිලිමත් ගුරුවරයෙක් වෙන්නට ඕනේ. ඒකම නිවනටම යොමු කරන ඒ කියන්නේ දහමටම යොමු කරන ගුරුවරයෙක් වෙන්න ඕන. නිකම් බාහිර වැඩට යොමු කරන්නේ නැතුව දහමට කියන්නේ සමථවිපස්සනා භාවනාවට යොමු කරන නිවන් මඟ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත නම් ඒ තමයි උපදේශ ගන්න සුදුසු කල්යාණ මිත්‍රයන් වහන්සේ. එවැන්නෙකු ගැන සොයා බලා උන්වහන්සේට පැමිණ බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් තමන්ගේ ජීවිතයම පූජා කරන්නට ඕනේ. ස්වාමීනි මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා. ඔබ වහන්සේ සතු කෙනෙක් වශයෙන් මට ආවාද අනුශාසනා ලැබේවා කියලා තමන්ගේ සංකාණයේ තියෙන නිහතමානීකම පවරන්නට ඕනේ. මේ නිහතමානීකම මොනතරම් අවශ්‍යද කියනවා නම් පෝටිල ස්වාමින් වහන්සේ ගුරුවරයෙක් හොයාගෙන ගියා භාවනා වඩන්නේ පෝටිල ස්වාමින් වහන්සේ ත්‍රිපිටකධාරී උත්තමයේ දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය උගන්වපු ගුරුවරයෙක්. බුදුරජාන් වහන්සේගේ එක වචනයකින් ධෛර්යමත් වෙලා ආරණ්‍ය සේනාසනයකට වැඩිය රහතන් වහන්සේලා 30 නමක් ඉන්න තැනකට. එයින් 29 නමක්ම උන්වහන්සේට ආවාද අනුශාසනා කරන්න බාරගත්තේ නෑ. මොකද මේ පෝටිල ස්වාමීන් වහන්සේ බොහොම මාන්නාධිකයි කියලා හිතාගෙන. අන්තිමට හිටිය හත් සැවරිදි රහත් ශාමණේරයන් වහන්සේ නමක්. එතෙන්දත් ගිහින් මේ පෝටිල ස්වාමින් වහන්සේ උත්කුටුකෙන් වාඩි වෙලා වැඳගෙන කියා හිටිය සත්පුරුෂේ මට පිහිට වෙන්න මට උපදේශයක් දෙන්න මේ භාවනා මාර්ගය ගැන. ඒ වෙලාවේ මේ රහත් හත් පැවරිදි රහතන් වහන්සේ කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ මුණුබුරෙක් වාගේ ඉතින් මා වැනි කෙනෙකුගේ වචනයට ඔබ වහන්සේ අවනත වෙයිද? නෑ සත්පුරුෂයෙ මට කියන ඕනම දෙයක් මං කරන්නම්. මම බොහෝම ගෞරවයෙන් මගේ ආරාධනේ කරන්න කියලා. ඒ වෙලාවේදී කිව්ව එහෙනම් ඔය පොකුණට බහින්ද. එතන තිබුණා වතුර පිරිච්ච පොකුණ. අනේ මේ ස්වාමින් වහන්සේ සිවුරු තෙමාගෙන පොකුණට බැස්සා. ඊට පස්සේ ගොඩ එන්නේ ඒ වෙලාවෙත් ගොඩ ඇවිල්ලා අයමත් කුක්කුටුකෙන් වාඩි වෙලා වැඳගෙන මේ සාමණේර නම ඉදිරියේ වැඳගෙන තමයි කමඨහන් ලබාගත්තේ. හැබැයි එකම කමඨහනෙන් භාවනාවෙන් ඒ ස්වාමින් වහන්සේ එකම ආසනයේදී සෞකලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. මේ තමයි කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම. ඒ ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධාරී වුණාට තනියෙන් භාවනා කරන්න ගියේ නැහැ. තනියෙන් භාවනා කරන්න ගියා නම් සමහර විට අත්හැරදී සිදු වෙන්න පුළුවන්. අද බොහෝ දෙනා තනි තනියෙන් භාවනා කරලා බොහෝ අපහසුතාවන්ටපත් වූ අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා මේ විදිහේ ගුරුවරයෙක් සපයා ගැනීම අපට අත්‍යවශ්‍යයි කියන එක සෑම දිනම පිළිගatiya යුතුයි. පෙරවන් සරණයි. ස්වාමීන් වහන්සේ භාවනා ආරම්භයේ කෙසේද? පෙරවන් සරණයි. භාවනාවක් ආරම්භ කිරීමේදී තියෙන අපූර්ව කෘති විදියක්. පළවෙනි කාරණේ තමන්ගේ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. තමන් රක්නා සීලය ගිහි සීලයක් හෝ පැවිදි සීලයක් හෝ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. සීලයේ පදනමක් මේ භාවනාව දියුණු කරගන්නට මහා පොළොවමින් පිහිට වෙන්නේ සීලයයි. ඊළඟට තමන්ගේ ශරීරය පිරිසිදු කරගෙන තියෙන්නට ඕනේ. භික්ෂූන් වහන්සේ නමක් නම් ඉසගේ රවුල් බාලා, නියපොතු බාලා, සිවුරු හෝදගෙන, සිවුරු පාඳු පවාගෙන ඒ වාගේ තමන්ගේ පිරිකර පිරිසිදුවෙන් තියාගන්න ඕන, ඇඳ ඇතිලි කොට්ටෙ මිට්ටෙ පිරිසිදුව තියාගන්න ඕන, වාසනේ පිරිසිදුව තියාගන්න ඕන, වටපිටාව පිරිසිදුව තියාගන්න ඕන. මේ වාගේ පිරිසිදු බව ඊටාම අවශ්‍යයි. ගිහි කෙනෙක් වුණත් ඒ විදිහටම සියල්ලෙන් පිරිසිදු වෙලා ඉන්නට ඕනේ. අනික් කාරණේ තමයි දැන් භාවනා කරන්න සුදුසු තැනක් තෝරා ගන්නට ඕනේ බොහෝසෙන් වාඩි වෙන තැන. ඒ කියන්නේ වාඩි වෙන ස්ථානය බාහිර ශබ්ද බද්දෝලියෙන් තොර එවැගේම හොඳට වාතාශ්‍රය ඇති ආලෝකය ඇති තනක්ම තෝරා ගැනීම අවශ්‍යයි. වාඩි වීම බොහෝ සෙයින් සුදුසු වන්නේ නැගෙනහිර බලා වාඩි වීම. එසේත් නැත්නම් උතුර බලා වාඩි වීම. නැගෙනහිර බලා වාඩි වෙනවා කියන්නේ දිශාවට ගෞරව කිරීම නොවේ. දිශාව වශයෙන් එතන හඳුන්වන්නේ ලොවට ආලෝකයේ උදා වෙන බැවින් ඒ ස්ථානයේ අභිවෘද්ධි කර දිශාවයි කියලා. ඒ නිසා තේ දිශාවට හැරිලා නැගෙනහිරට මුහුණලා වාඩි වීම භාවනාව සාර්ථක වෙන්න එක හේතුවක්. ඊළඟට භාවනාව ආරම්භ කිරීමේදී තමන්ගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරන්නට ඕනේ. ධර්ම රත්නයට පූජා කරන්නට ඕනේ. පූජාව කියන්නේ පවරන්නට ඕනේ. සංඝ රත්නයට පූජා කරන්නට ඕන. ආචාර්යයන් වහන්සේට පූජා කරන්නට ඕන. ඊළඟට බුද්ධ රත්නයෙන්, ධර්ම රත්නයෙන්, සංඝ රත්නයෙන් ආචාර්යයන් වහන්සේගෙන් හිතින්ම සමාව ගන්න ඕන වචනෙන් හෝ හිතින් සමාව ගන්නට ඕන. එවැගේම දීර්ඝ සංසාරයේදී තමන් අතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට හෝ දෙමව්පියන්ද වැඩිහිටියන්ද ගුරුවරුන්ට අත්වැරදි වී සිදුවී තිබෙනවා නම් ඒවත් හිතින් සමා කරගන්නට ඕනේ. මේ සමා කර ගැනීමිනොත් බලාපොරොත්තු වන නිහතමානී බව. ඒක ඉතාම අවශ්‍යයි. ඊළඟට භාවනාවක් කමඨානක් වඩන්න දැන් බුද්ධානුස්සතිය හෝ වෙනත් හෝ භාවනාවක් වඩන්න ප්‍රථමයෙන් හිත හැසිරවීම පිණිස භාවනා පූර්වක්‍ෘතිය කියලා කටයුත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආහාර ගැනීමේදීත් මූලික වැඩ ටිකක් තියෙනවානේ ඒ වගේ. ආහාර ගන්න ඉස්සෙල්ලා අත සෝද ගන්නවා, පිඟාන සෝද ගන්නවා, හැඳ සෝදා ගන්නවා, භාජන පිරිසිදු කර ගන්නවා, වාඩි වෙන ආසනය හදා ගන්නවා. ඒ වගේ පිරිසිදුව තියාගෙන ආහාරට ගන්නෙ. ඒ වගේ තමයි මේ භාවනාව කියන එක ලොකු ආහාරයක්. මේ ආහාරය ගැනීමට අපි මුලින්ම සකස් වෙන්නට ඕන එකක් තමයි අර වගේම භවනා පූර්ව කෘත්‍යය කියලා තමන්ගේ හිත භාවනාවට හැසිරවීම පිණිස හුරු පුරුදු කර ගැනීම. එකක් තමයි බුද්ධ ගුණ සිහිපත් කිරීම. බුදු ගුණ ස්වල්පයක් හරි සිහිපත් කරන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. ඊළඟට මෛත්‍රී ස්වල්ප වේලාවක් වඩන්නට ඕන. ඊළඟට පිළිකුල් භාවනාව ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕන, වඩන්නට ඕන. අනික් කාණේ තමයි මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕන, වඩන්නට ඕන. මේ අවශ්‍යතාව කුමක්ද? බුද්ධානුස්සතිය වශයෙන් බුදු ගුණ ස්වල්පයක් මෙනෙහි කරන්න කරන්න හිතේ ශ්‍රද්ධාව ප්‍රබෝධමත් වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ හිතේ ප්‍රසන්න බව, පිළිගැනීම. හිතේ ප්‍රබෝධමත් බව තාම අවශ්‍යයි. එයින් සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය ප්‍රබෝධමත් වීමෙන් භාවනා කරන්න පුළුවන්කම ඇති වෙනවා. එවැගේ පසුබට වීම නොවිය යනවා. දැන් බොහෝ සෙයින් භාවනාවක් කරනකොට අපහසුතාවනකොට එපා වෙනවනේ බොහෝ දෙනාට. ඇඟේ මැස්සුවානවා නැත්නම් රස්නේ දැනෙනවා, දාඩිය දානවා, වේදනාකාරී තත්ත්වයන් එන එතකොට එපා වෙනවා බොහෝ දෙනාට. නමුත් මේ ශ්‍රද්ධාව හොඳේ ශක්තිමත් වුණා නම් ඒ සියල්ල දරාගෙන භාවනා කරන්න සමර්ථ වෙනවා. ඒ නිසා බුද්ධ ආනුස්සතිය ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕනේ. මෛත්‍රී භාවනා වැඩිමින් බාහිරෙන් එන්න තියෙන විපත්ති කරදර බාධක වලකිනවා. මිනිස්යන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, තිරිසන් සතුන්ගෙන්, මැසි මඳුරුවන්ගෙන්, සතුන් සර්පයන්ගෙන් වින බාධක වලකිනවා. ඒකත් අපට අවශ්‍යයි භාවනාවට निराකූලව ගෙනියන්න. තුන්වෙනුව පිළිකුල් භාවනාව කිරීමෙන් අපේ සිත බොහෝ සෙයින් නිතරම යෙදී තියෙන සුභ ආරමුණු ගැන ඇලීමටයි. එනිසා පිළිකුල් භාවනා ස්වල්ප වේලාවක් වැඩිමින් එතෙන්දී තමන්ගේ සිත කිසි දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැති තත්ත්වයටපත් වීම නිසා තමන්ගේ භාවනාව හරියට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒකත් එක ආරක්ෂාවක්. මරණානුස්සතිය ස්වල්ප වේලාවක් මරණය ගැන මෙනෙහි කිරීමෙන් සිදු වෙන්නේ ප්‍රමාද වෙන්නේ නැහැ අප්‍රමාද වෙනවා. ඒ කියන්නේ දැන් කරන්න බෑ හෙට පුළුවනි අනිද්දා පුළුවනි ලබන සුමානේ පුළුවනි කිය කිය කල් දාන්නේ නැහැ. කරන භාවනාව දැම්මම කරන්න ඕනේ කියන බලවත් අප්‍රමාද ගුණයක් එතෙන්දී හිතේ ඇති වෙනවා. මෙන්න මේ හතරට කියනවා ආරක්ෂක භාවනා, චතුරාරක්ෂක භාවනා. බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති. මේ ටික අපි මෙනෙහි කරන්නටම ඕනෑ භාවනාවට මුලින්. ඊළඟට තවත් කාරණයක් තමයි තමන්ගේ සිතේ අදිෂ්ඨානයක් තියාගන්න ඕන. මම මේ භාවනා කරන්නේ දෙව්ලෝ යන්න නෙමෙයි, බඹලෝ යන්න නෙමෙයි, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කළ නිවන් මඟ ගමන් කොට මඟඵල නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසමයි. මේ මාගේ සිතේ නීවරණ යටපත් කරගන්නට ඕන, ධානාංග ශක්තිමත් කරගන්නට ඕන, මගේ විපස්සනාට පාදක කරගන්න ඕන, මේ විදිහේ යහපත් අධිෂ්ඨාන හිතේ ඇති කරගන්නට ඕනේ. තමන් හිතාගෙන ඉන්නේ පැය භාගයක් නැත්නම් පැයක් නැත්නම් පැය කහමාරක් පැය දෙකක් හරි තමන් විවේක තියෙනවා නම් මම මෙතෙක් වේලා මේ භාවනාව කරන්නේ මේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන අදිෂ්ඨානයේ තම වශයෙන්ම හිතා ගන්න ඕන මගේ මේ භාවනා මාර්ගයේ අසවල් බෝධි ඥාණයෙන් අමාමහ නිවන් සුව ලැබනු පිණිස හේතු වාසනා වේවා කියලා මෙන්න මේ කියන භාවනා පූර්ව කෘතියේ මූලික වැඩ ටික හරියට අනුගමනය කිරීමෙන් භාවනාව ආරම්භ කළොත් ඒක බොහෝම සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වෙනවා. මෙදසුණක් වශයෙන් අපි කියනවා නම් ඊට වසර 30 ගානකට ඉහතදී අපි ගුරු විදුහලක ඒ කියන්නේ මීර්ගම ගුරු විදුහලේ භාවනා උපදේශ දෙන අවස්ථාවල දින 14ක වැඩසටහනක් තිබුණා ගුරුවරුන් සේවාස්ත්‍ය පුහුණුවක්. ඒ අවස්ථාවේදී අපි දැක්කා මේ බුදු ගුණ මෛත්‍රී අසුබ මරණ සති අතරින් එක දවසක බුදු ගුණ වැඩියෙන් කරලා භාවනා පටන් ගන්නවා භාවනා වශයෙන් ආනාපාන සතිය වැඩිවෙ මුලින් ඉතින් සමහර කෙනෙකුට බුදු ගුණ භාවනාව කරලා පටන් ගත්තාම හිත සමාධි වෙනවා සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් කරලා පටන් ගන්නකොට හිත සමාධි වෙනවා සමහර කෙනෙකුට පිළිකුල් භාවනාව වඩලා ඊට අනුව ආනපාන වැඩිවීමෙන් භාවනාව සමාධිගත වෙනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩිීමේදී ඒ වගේ හිත සමාධි වෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා අර හිත සකස් කිරීමේ අනුපිළිවෙල. ඒ නිසා එක එක චරිතයට අනුව මේ භාවනා හතර අපට අවශ්‍යයි. ඉතින් ඒවා අපේ මුලින් මේ අනුගමනය කරලා ආනපාන සතිය හෝ දැන් බුදුගුණ භාවනාම හෝ කරනවා නම් ඒක සාර්ථකව දියුණු කරගන්න පුළුවන් බව පැහැදිලිව තේරුම් ගන්නට ඕන. තෙරුවන් සරණයි. අවසරයි. අනුස්සති භාවනා යනු කුමක්ද? ඒවා කොපමණද? තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේ දෙසු සමත භාවනා සියල්ල 40ක් තියෙනවා. මේ 40න් තියෙනවා 10ක් අනුස්සති භාවනා කියලා. මේ අනුස්සති අනුස්සති කියන්නේ නැවත නැවත නැවත සිහි කරන භාවනා කියන එකයි. නැවත නැවත සිහි කරනවා. පුන පුනා සිහි කරනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය, එවාගේම කායගත සතිය, මරණානුස්සතිය, ආනාපාන සතිය. මෙන්න මේ කියන 10ට කියන අනුස්සති භාවනා කියලා. එතකොට අනුස්සති භාවනා වශයෙන් මේක අවශ්‍ය වෙන්නේ එක එක චරිතයට ගැළපෙන භාවනා තෝරා ගැනීමේ පහසුව පිණිසයි. මේ අනුස්මෘති භාවනා අතරින් අටක් තියෙනවා රූපාවචර ධ්‍යාන ලබන්නේ නැති. ඒ වගේම සීල භාවනා කර්මස්ථාන 40න් භාවනා 10ක් තියෙනවා උපචාර සමාධි කියන මට්ටමට පමණක් සමාධි හිත ඇති වෙනවා. එතකොට එයින් මේ අනුස්සති භාවනා තුල තියෙනවා කායගත සතිය හා ආනාපාන සතිය දෙකෙන් ධ්‍යාන වඩන්න පුළුවන්. අනිත් අතෙන් වැඩෙන්නේ උපචාර ධ්‍යාන කියන සමාධියක් පමණයි. උපචාර ධ්‍යාන කියන්නේ කාමාවචර සිතේ පහළවන සමාධියයි. රූපාවචර සමාධියක් නෙමෙයි. වාගේම අෂ්ට සමාපත්තියට යාගත නොහැකි වෙනවා. එතකොට මෙන්න මේ භාවනා තුළින් දැන් බුද්ධානුස්සතිය කිව්වොත් ඒකේ ගුණස්කන්ධය එකින් එකට එකින් එකට අනුස්මරණය කරන්න තියෙනවා. එකින් එකට මෙනෙහි කරන්න තියෙනවා. අන්න ඒක නිසා ඒක අනුස්සති කියනවා. ධර්මයේ ගැනත් එහෙමයි. ධර්මානුස්සතියේ ධර්ම ගුණ බොහෝම තියෙනවා. ඒ ධර්ම ගුණ සියල්ල නැවත නැවත නැවත සිහි කරන බැවින් ඒකට ධම්මානුස්සතිය කියනවා. සංඝ රත්නයේ ගුණස්කන්ධත් එහෙමයි. සීලය පිළිබඳවත් එහෙමයි. එක අරමුණක් නෙමෙයි අරමුණු රාශියක් හිතෙන් ඒව මෙනෙහි කරන්න වෙනවා. නැවත නැවත සිහි කරන්න වෙනවා. ඒ නිසා මේවට කියන අනුස්සති භාවනා කියලා. මේ අනුස්සති භාවනා අවශ්‍ය වෙනවා අනිකුත් භාවනා වැඩිීමේ පහසුව පිණිස. එක නිදුස්සනාවක් වශයෙන් කියනවා නම් දැන් ගිහි හෝ පැවිදි හෝ වැඩ බහුල අයට හැම වෙලාවෙම වාඩි වෙලා භාවනා කරන්න වෙන්නේ නැහැ. නමුත් නින්දෙන් අවදි වූ තැන් සිට නින්දට යනතුරු මේ අනුස්සති භාවනා වැඩ කරද්දි කරන්න පුළුවන්. වත් වැඩ කරද්දී කුඹුරු වැඩ කරනවා නම් එහෙම නැත්නම් ගොවිපලක වැඩ කරනවා නම් වෙළඳ ව්‍යාපාරිකයදලා ඉන්නවා නම් රාජකාරියකදලා ඉන්නවා නම් එහෙම නැත්නම් වෙනත් වෙනත් කර්මාන්ත ආයතන වලදී ඉන්නවා නම් කොයි හරි වැඩකෙදිදීම මේ අනුස්සති හිතින් මෙනෙහි කරමින් යෙදෙන්න පුළුවන්. එසේ කළ හැකි බව ඈත අතීතයේ සිදුවීම් රාශියකින් අපට සනාථ කරගන්න පුළුවන්. ඒ නිසා මේ අනුස්සති කියන එකේ තේරුම නැවත නැවත නැවත සිහි ගන්වන භාවනාව කියන තේරුමයි. සරුවන් සරණයි. ස්වාමින් වහන්සේ බුද්ධානුස්සති භාවනා වඩන්නේ කෙසේද? ඒට බාධක මොනවද? බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ගණ ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදගුම් කරගෙන පිරිසුදු කරගෙන සීලය පිරිසුදු කරගෙන භාවනා පූර්ව කෘතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩි ඉන්නා වාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැතිනම් දුටු විදු ප්‍රසන්න බොහොම පැහැදීම එළවන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල බලා ඉන්නවා නෙමෙයි. අර හිතේ ප්‍රසාදයේ ස්ථිර කරගන්නයි අර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මිතිපිසෝ ගාථා පාඨය බුදුගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්තර මහ රහතන් වහන්සේත් පටිසම්භිදා මග්ගපාලයේ බොහෝම විස්තරාත්මකව මේ බුදුගුණ දේශනා කළා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද 9ට. එනිසා ඒ ගුණපද නමය ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදු ගුණ වැඩිීමේදී ගුණපද නමය පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසුරුවෙන් හසුරුවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද නමයක් අනුපිළිවෙල මෙහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුෂ්‍යානම් බුද්ධෝ භගවා කියන ගුණපද නමය. ඒක මුල සිට අගටත් අග සිට මුලටත් භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුෂ්‍යානම් අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවේදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕන මේ පදනාමය. පදනමේ පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුණක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවි අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත්වනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අර අංගුණයෙන් නවත්වනවා. විද්‍යාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණේ නවත් වෙනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවුමට ඇවිල්ලා විද්‍යාචරණ සම්පන්නෝ ගුණේ නවත් වෙනවා. මෙහෙම දක්ෂිනාවර්තෝ රවුමට හිත යවනවා. ඊට පස්සේ ආපස්සටත් ඒ වගේ පුරුදු කරන්නට ඕන ගුණ නාමයේ භගවා ගුණේ ඉඳලා අරහන් දක්වා එනවා. බුද්ධෝ ගුණේ ඉඳලා ආපස්සට ඇවිල්ලා ආපසු භගවා ගුණයට යනවා. ඊළඟට සත්කාදය මනුෂ්‍යානං ගුණයෙන් පටන්ගෙන මුලට ඇවිල්ලා අයමත් අර රවුමින් බුද්ධෝ ගුණයෙන් නවත්තන. ඔහොම රවුමට එන්න පුළුවන් මුලේ මුලේ සිට අගට යන ක්‍රමයේ අගසිට මුලට යන රවුම් රවුම් ඇටේට මේ චක්‍ර විදියට මෙනෙහි කරන්න මේ සියල්ලෙන් කරන්නේ හිත ඒ අරමුණු කෙරෙහි පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ගැන සිහිය පිහිටුවා ගැනීමටයි. ඉතින් මේ පද සියල්ලම හොඳට මතක තියාගන්න පුළුවන් වුණාට පස්සේ තවත් ඒකට ගන්නවා එක වචනයක්. සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ මෙම සෝභගවා ඉතිපී කියන වචනේ පද නමයටම සම්බන්ධ කරනවා මුල සිට අගටම. ඊළාට අග සිට මුලටත් මේ පද නමය සම්බන්ධ කරගෙන කියනවා. සෝභගවා ඉතිපී භගවා සෝභගවා ඉතිපී බුද්ධෝ සෝභගවා ඉතිපී සත්තාදේ මනුස්සානං සෝභගවා ඉතිපී අනුත්තර පුරුෂ ධම්මසාරති මේ ක්‍රමයට ආපස්සටත් ගන්නවා. ඒකෙන් කරන්නේ පද සම්බන්ධයක් තේරුම් කරගැනීමේ පහසුව පිණිස පද සම්බන්ධය ඇති කරගන්නේ. ඊළඟට ඒක මෙනෙහි කරනවා තේ සිංහල තේරුම් වශයෙන් තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. සෝභගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. සෝභගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක සෝ භගවායිති පී විඤ්ඤාචරණ සම්පන්නෝ ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක සෝ භගවායිති පී සුගතෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක තෝ භගවායිතිපී සත්තාදේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවායිතිපී ලෝකවිදු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක සෝ භගවායිතිපී අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද අනුත්තර පුරුෂ ධම්ම සාරති නම් වනසේක සෝභාග්‍යවායිතිපී සත්තා දේව මනුස්සානම් ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශාස්ත්‍රූණං වනසේක දෙවිමිනිසුන්ගේ ශාස්ත්‍රූණං වනසේක සෝභාග්‍යවායිතිපී බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධ නම් වනසේක සෝ භගවායති තේ භගවා ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවා නම් වනසේක කියලා මුල සිට අගට තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා ඊට පස්සේ අග සිට මුලටත් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා හැබැයි මේ මෙනෙහි කිරීමේදී හිතින් හෝ වචනින් හෝ කියවීමේදී වේග වේගෙන් කියන්න සුදුසු නැහැ ඒ වගේම ඊටාම පමාවෙන් කියන්න සුදුසු නැහැ තමාට පහසු හැටියට හිත තැන්පත් වෙන හැටියටම ඕනේ කියවන්න. ගොඩාක් ඡන්ද නඟලා කියවන්නේ තමන්ද පමණක් ඇහෙන්නේ කියව ගන්නට ඕනේ. මේ විදිහට බුද්ධ අනුස්සතිය මේ අනුපිළිවෙල තෝරාගෙන ඊට පස්සේ එක එක තියෙන තේරුම් අහුලා ගන්නට ඕනේ. තෝ භගවායිතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේ මෙසේ දාර්හත්නම් වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ද සුදුසු වූ බැවින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සහසින්වත් පාපයක් නොවන බැවින් අති පරිසුද්ධ సంతාන ඇති බැවින් අරහත් නම් වනසේක. මෙසේ අරහන් ගුණේ තේරුම් මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ ගුණේත් ඔය වාගේ තේරුම් මෙනෙහි කරන එක එකක් පාසා තියෙන ගුණයේ අර්ථ වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන අතරත එක එකක් කීප වාරයක් මෙනෙහි කරන්න ඕන. එක ගුණයක් ගන්නවා අරහං ගුණේ නම් අරහං ගුණේම කීප වාරයක් මෙනෙහි කරනවා තේරුම. ඊට පස්සේ එක ගුණයක් අරගෙන හිතින් ආවර්ජනා කරලා හිත සමාධි වීමසින් පිණිස කරන්නට ඕන එක වචනේ සිහිපත් කිරීම. දැන් අර්ථයේ තේරුම් ගත්ත මනසට ඊට පස්සේ ඒක මෙනෙහි කරනවා අරහං අරහං අරහං අරහං මේ ක්‍රමයෙන් බොහෝ වේලාවක් එකම වචනේ අරගෙන හිතින් මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීම නිසා නීවරණ කියන්නේ හිතේ පහළ වෙන අඳුරු ගති පහක් තියෙනවානේ. කාමච්ඡන්ද කියන ආසාව, ව්‍යාපාද කියන තරහව, හීන මිද්ද කියන ඇලිමැලි නිදිමත ගතිය උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන බව හා පසුතැවෙන බව විචිකිච්ඡා කියන සසසාංකා මේ පහම යටපත් වෙනවා. ඒ වෙනුවට හිතේ පහළ වෙනවා මේ අරහං අරහං කියන වචනයට යොමු වෙන විචාරක කියන ධානාංගය. විචාර කියන ධානාංගය. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. ඒ පහට කියනවා ධානාංග කියලා. ධානාංග කියන්නේ හිත සමාධිමත් බාටපත් කරන සමාධිය කහවරු කරන අංග පහ. විචාරකය කියන්නේ හිතට හිතට ඒ අරමුණට හිත නංවන එක. විචාරය කියන්නේ ඒ අරමුණේම හිත හසුරුවන එක. ප්‍රීතිය කියන්නේ ඒ අරමුණේ සිට පිනවන බව. සුඛය කියන්නේ ඒ අරමුණෙහිලා සිත සපවත් කරන බව. ඒකාග්‍රතාව කියන්නේ සමාධිය. ඒ කියන්නේ හිත වෙන අරමුණට යන්නේ නැහැ. ඒ අරමුණේම පවතිනවා. මේ නිසා අර මීමැස්සෙක් අර පිපුණා වූ මලකට ඇවිල්ලා රොන් ගන්නවා. ඒ වෙලාවේ මීමැස්සා වේගෙන් පියාසර කරන ඇවිල්ලා මේ මලට වහනවාගේ තමයි විතර්කය. ඊළාට මේ මලේ හැසිරෙන්නා වූ ඌ අර රොන් උරණමින් හැසිරෙනවා. ඒක තමයි ඒ වාගේ තමයි විචාරය. එයින් මේ මීමැස්සා ඒකෙන් බොහොම ප්‍රීතිමත් වෙනවා. ඒ වගේ තමයි ප්‍රීතිය. එයින් ඔහු සැපවත් වෙනවා. ඒක තමයි සුඛය. ඊළඟට අන් අරමුණකට යන්න මේ මලයේම හැසිරෙනවා තියෙන තාක් පැණි පානය කරන්න, පැණි ගන්න, පැණි ෆ්‍රොන්ට් එක උරා ගන්න. ඒ වගේ තමයි ඒකාග්‍රතාව. මෙන්න මේ විදිහට අර මේ ධානාංග පහ ශක්තිමත් වෙනවා. එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා. එතකොට හිත බලගත් සමාධියකටපත් වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයයි හිතයි නොදෙනී යනවා. හිත කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වයන් මේ කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයන් නොවි යනවා. ඒ නිසා සිත සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. සංසිනීමක් ඇති වෙනවා. ගතේ ශරීරයේ කිසි තැනක වේදනාවක් දැනෙන්නේ හරියට වතුරේ ගිලිහිනා වගේ බොහෝම සැපදායක තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, සුඛය මේ ඔක්කොම ඇති වෙනවා. ගතට හිතට දෙකටම. ඒ අවස්ථාවේදී සිතේ සමාධිය තිකෙන උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කිව්වේ අර විදිහේ නීවරණ යටපත් වුණා, ධානාංග පහ ශක්තිමත් වුණා. ඒ අවස්ථාවේ බොහෝම ප්‍රසන්න බවක් හිතට ගතට ඇති වෙනවා. මෙන්න මේ සමාධිය ඇති වුණේ අර අරහං ගුණය පමණක්ම හිතින් කියවීම නිසායි. එසේ කියවීමේදී ඊට ප්‍රථමයෙන් අර අරහං ගුණය කියන තේරුන්ටක හිතට ගන්නට ඕන. අරහං අරහං කියද්දී තේරුම් හිත හිතායනේ නැහැ. අරහං කියන වචනේ පමණක්ම හිතින් කියවන්නයි තියෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණය ගැනත් මේ විදිහයි. විඥාචරණ සම්පන්නෝ ආදී ත්‍රිගුණ පද ගැනත් මේ විදිහයි. මෙන්න මේ විදිහට තමයි බුද්ධ අනුශසතිය වඩන්නේ. ඒකට බාධක වශයෙන් එනවා නම් එන්නේ හිතේ තියෙන විසුකිච්ඡා ආදී මේ උපක්ලේශ. කාමච්ඡන්ද වගේම ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ තමයි බොහෝසෙන් එකට බාධා කරන්නේ. ඉතින් මේ නීවරණ තේරුම් ගන්නට ඕනේ. නීවරණ තේරුම් ගත්තොත් බාධාවක් නැතුව මේක ගෙනියන්න පුළුවන්. එනිසා ඒකට ගුරු ඇසුරෙන් හොඳට උපදෙස් ලබා ගන්නට ඕනේ. තමන්ගේ හිත රවටන තමන්ගේ හිතවත් වාගේ මේ නීවරණ ඇවිලා රෙංගනවා. ඒ වෙලාවේ Taman දන්නේම නැතුව භාවනාවෙන් පිටපණිනවා හිත. ඒ කියන්නේ දැන් සමහර විට හිතෙනවා මේ භාවනා කරද්දී බොහෝම සැපදායක තත්ත්වයක් වෙනකොට හිතෙන අනේ මගේ පුතාටත් මේක කියා දෙන්න නැත්තම්. අනේ මගේ අම්මට කියා දෙන්න නැත්තම්. අනිත් අයට මිනිස්යන්ට මේක කියා දෙන්න නැත්නම් ආශාවක් ඇති වුණා පුජ්‍යලයන් කෙරෙහි. එයින් තමන්ගේ හිත පහත වැටෙනවා භාවනාව. ඒ වගේම සමායක භාවනා කරද්දී වන මැස්සෙක් වල මූණේ වහනවා. ඌ තැන් තැන් වල ඇවිදින මූණේ. එම නැත්යිසි, එම නැත්නම් වෙන මඳුරුවේ කියලා විදිනවා. එම නැත්නම් ඔන්න ධන හිසෙරි දෙනවා. කොතන හරි වේදනාවක් වෙන. ඒකට එපා වෙනවා සමහරුണ്ട്. ඒකත් එක්තරා පටිගයක්. ඒකට කියන්නේ ව්‍යාපාද. ඒ ගැන අමනාපයක් ඇති වෙනකොට ව්‍යාපාද. ඒකත් බාධාවක්. ඒ වගේම ටිකක් වෙලා භාවනා කරනකොට ඉතින් ඇත්තටම ආස්වාදයක් දැනෙන්නේ සමහරුන්ද. දැනෙන්නේ නැතිකොට ඉතින් හිත ඇලිමැලි වෙනවා. අනේ මේක ඉතින් වැඩක් නෑනේ කියලා හිතෙන්වත් පුළුවන් නැත්නම් නිදි කිරා වැටෙන එපා වෙලා. ඒකත් එක්තරා බාධාවක්. ඒකම සමාරියට කළ දේවල් ගැන කරන්න තියෙන දේවල් ගැන හිත දුවනවා. ඒ දුවන ගතියට කියන උද්දච්චය කියලා. ඒකත් බාධාවක්. ඒකෙන් හිත සංවර කරගන්න ඕනේ. ඒ වගේම තමන් අතින් සිදුවෙච්ච යම් යම් කයින් වචනේ සිතින් සිදුවෙච්ච දේවල් ගැන අඩුපාඩු ගැන හිතේ තැවිලි ඇති වෙන්න පුළුවන්. පසු තැවිලි ඇති වෙන්න පුළුවන්. ඒකත් බාධාවක්. ඒකට කියන්නේ කුක්කුච්ච කියලා. ඒකම සමාරිත මේ බුදුගුණ මෙනෙහි කරද්දීම සමහර කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන්. මේ භාවනාව හරියද? මම මේ කරන පිළිවෙල හරියද? එනත්නම් මේ ගුරුවරයා නියම ගුරුවරයෙක්ද? නැත්නම් මේ ගුරුවරයා කියපු දේ නිවැරදිද? එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියන මේ උත්තරමයන්ට මේ ගුණ තිබුණමද? මේවා නිකම් මේ ප්‍රබන්දද? ඔය වගේ සිතිවිලි එන්න පුළුවන් නොදන්නකම නිසා, අනුවනකම නිසා. ඒකට කියන විචිකිච්ඡාව කියලා. උන් ඔය කියන බාධා බුදුගුණ භාවනාවට පමණක් නෙමෙයි අනිත් භාවනාවලටත් බාධා හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒවා මනෝ ගැටලු හැටියට පිළිගන්නට ඕන. ත්‍රිවං සරණයි. ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංශ මොනවාද? ත්‍රිවං සරණයි මේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංශ රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්පබුද්ධං ප්‍රබුද්ධං ත්‍යාදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන්න සැපසේ නිින්ද යනවා. බොහෝම සැපසේ නිින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරුස වෙන නොදකින්නෙක් වෙනවා. කවදාකවත් සිහිනකින්වත් භයක් ඇති ගැනීමක් ඇති වෙන්නේම නැහැ. ඒ වගේම සිහිනකින්වත් අකුසල සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ තමන්ගේ ඒ භාවනාව නිසා බුදුගුණ වැඩිම නිසා මිනිස්යන්වත් ප්‍රියමනාප වෙන දුට්ටු දුට්ටුවන්ගේ ප්‍රසාදය ලැබෙනවා. දෙවියන්ගේත් අමනුෂ්‍යයන්ගේත් ප්‍රේමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා. එවාගේම සතෙක් පෑගුණත් දෂ්ට නොකරන තරමට තමන්ගේ ආනිසංසයක් ඇති වෙනවා. ඒ කියන්නේ වස විස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. එවාගේම බුද්ධානුස්සතිය වැඩි වීම නිසා බොහෝ සෙයින් ශරීර වර්ණයත් ප්‍රසන්න වෙනවා. එපමණක් මේ හිත බොහෝසේ සමාධිගත වෙනවා වහවහා මොකද කාරණේ බුදුගුණ වඩන්න වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා එපමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක් ප්‍රසාදයක් බුහුමානයක් ඇති වෙනවා එවාගෙම බලවත් ප්‍රමෝදයක් ඇති වෙනවා එපමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ස්මෘතියෙන් එවාගෙම පුණ්‍ය මහිමයෙන් උසස් බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් ඉස්සරහටවත් බය ඇති වෙන්නේ නැහැ. සතෙක් සර්පයක් ඉස්සරහටවත් බය වෙන්නේ නැහැ. අර පසුගිය කාලේ අපට අහන්න ලැබුණ සිද්ධිය කුඩුම්බිගලේ ඉතියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුණේ. ඒත් වශයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි ක්‍රිස්තියානි කෙනෙක්, කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නිින්ද ගිහිල්ලා ඔහුට හීනයක් ලැබුණා. මොකද්ද මේ හීන මෙන්න මේ මන්ත්‍රයේ මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඉතිපිසෝ ගාථා පාඩම් තිබුණා. ඔහු හිතුවා මේක අපේ ආගමික නෙමෙයි මේක බුද්ධ ආගමිකක් නේ කියලා. නමුත් එදාම හවස ඔහු ඇවිදගෙන යනකොට මේ දොලකින් බැහැගෙන යනවා මේ දර හොයන්න හරි අංකිත දෙයකට. යනකොට විශාල දවන්ත වලහයි ඉස්සරහටම ආවා. වලහත් ඒ පැත්තෙන් බෑගෙන යනවා දොළට මේ ඇත්ත මේ පැත්තෙන් බෑගෙන යනවා මූණට මූණ හිටියා. මේ මිනිස්යාට වෙන දෙයක් නෙමෙයි චිපිසෝගාථා සිහි වුණා. සිහි වෙච්ච ගමම්ම කියනකොට වලසා මිදුලේගෙන් ආපසු පෑනලා ගියා. පුදුම ආචාර්ය සිද්ධියක්. එදායින් පස්සේ තමයි ඔහු සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙලා ඒ ආරණ්‍යයත් ආරණ්‍යයක් බවට පත් කරන්න සමර්ථ වුණේ. ඉතින් මේ වාගේ සිදුවියෙන් කොච්චරවත් අහන්න දකින්න තියෙන. මේ නිසා කවදාකවත් බුදු ගුණ වඩන්නේකොට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට කුඩා කාලේ කියලා දීලා තියෙනවා මේ අකුණු කුපුරන වෙලාවේ දරුවනි ඉතිපිසෝ ගාථාව කියන්නේ. කවදාකවත් අකුණු සැර වදින්නේ නැහැ. ඒක සත්‍යම සිද්ධියක්. මේ වාගේ ඉතිපිසෝ ගාථා පුදුමාකාර අනුසස් වෙන දෙයක් ඉතිපිසෝ ගාථා ගැන බුදු ගුණ. ඒ වගේම අර මහා කාප්පෙන්නේ මේ මහරජුරු තමන්ගේ පිරිස දහසක් ඇමතියන් එක්ක අස්යම් පිටින් ගංගාවක් තරණය කළ කිසි ආපදාවක් නොවේ බුදු ගුණ කිය කියා. එවාගේම එතුමාගේ අගබිසෝ වෙන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු 1000ක් මේ යාන වාහන වලින් ඒ වගේම බුදු ගුණ කියලා ගංගාවෙන් එතර වුණා. ආශ්චර්යයි නේද? මේ ඔක්කොම බුදු ගුණ ආනිසංශ. ඒ අතෝ සසරදී බුදු ගුණ වඩලා තියෙනවා. සසරදී පුරුදු කරලා තියෙන නිසා තමයි සිහි කළ පමණින් ඒ අනුසස් ලැබෙන්නේ. එපමණක් නෙමෙයි මේ බුදු ගුණ වඩන්නාගේ හිතේ ඇති වෙන ප්‍රීති සෝමනස්ය නිසා හරියට හඳේලිය යෙරේලිය වාගේ ආලෝකයේ පවා පහළ වෙනවා. පින්තුන් අහලා තියෙනවානේ අනාථ පින්නිගේ සිටුවරයා පළමු වරට බුදුරජාන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉස්සර පාන්දර පිටත් වෙලා ගියේ රජගහ නුර තමන්ගේ නැගිනේගෙන නිවසේ ඉඳලා යන්න තියෙන හරියටම සොහොන් පිට්ටයක් නැද්දේ දිගට මෙතුමාට මේ හඳ පායලා වගේ බොහොම ලස්සන ආලෝකයක් තියෙනවා. හැබැයි මූර්ත ශරීරයක් අකුල හැප්පෙනකොටම බය ඇති වෙලා ආලෝකේ නැති වුණා. අයත් බුදුගුණ සිහි කරනකොට මෙන්න ආලෝකේ පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පවා ඇති වෙනවා මේ බුදු ගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත්ම බුදුරජාන් වහන්සේ අමතක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ එකට ජීවත් වෙනවා කියන සතුට ඇති වෙනවා. බුදු බව ලබන්න පවා හිත නැමෙනවා. එපමණක් නෙමෙයි තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාව බුදුරජාන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා හිතට දැනෙනවා. ඒ නිසා වහාම අකුසලයෙන් වළකිනවා. එනිසා සීලය පූර්ණණය කරන්නත් මේ බුදු ගුණ පුදුම විදිහේ පිහිටක් වෙනවා. එපමණක් මේ සසර ගමනේදී දැන් මෙලව රහත් නුණානම් සසර උපනුපන් තැන කවදාකවත් සසර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නේ නැහැ. එවැගේම මිසදුක ගන්නෙ නැහැ. මොනම ආගමක උපන්නත් මිසදුක ගන්නෙ නැහැ. සම්මාදිට්ඨික වෙනවා. එවැගේම අර ත්‍රි හේතු උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. එපමණක් නේ ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූසේක් නම් ඒ තනත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිශාංශ මෙලවත් පරලවත් ලැබෙනවා. එපමණක් නෙවෙයි ඉතින් මේ බුදු ගුණ භාවනා වැඩිමෙන් සුගතියට ගිහිල්ලා ඒ නොනැවති භාවනා වඩලා මඟපල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදු ගුණ භාවනා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩලා විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්ප්‍රක් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදු ගුණ භාවනාව හේතුපනිශ්‍රේ වෙනවා ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි. අවසරයි බුද්ධානුස්සතිය කිනම් චරිත ඇති අයට ගැළපේද? බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා උපදේශ දීම ගැන සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ පවා කෙනෙකුට ධර්ම දේශනාවක් හෝ භාවනාවක් කියලා දෙන්නේ ඔහුගේ චරිතයට ගැළපෙන හැටියටයි. මේ සමසතලේ කර්මස්ථාන අතුරෙන් චරිත 6කට මේව බෙදෙනවා. රාග චරිතයට, දෝෂ චරිතයට, මෝහ චරිතයට, එවාගේම ශ්‍රද්ධා චරිතයට, බුද්ධි චරිතයට, විතර්ක චරිතයට කියලා. එයින් රාග චරිතයට භවනා කර්මස්ථාන 11ක් තියෙනවා. දසාසුභේහා පිළිකුල් භවනාව. ඒ වගේම දේශ චරිතයට භවනා තියෙනවා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ. ඒ වගේම වර්ණ කසින හතරකුත් තියෙනවා. ඊළඟට මෝහ චරිතයටයි විතර්ක චරිතයට දෙන්නටම එකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ඊළඟට බුද්ධි චරිතයට හතරක් තියෙනවා මෙතන. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා, මරණානුස්සති භාවනාව, ධාතු මනසිකාරය ඒ වගේම උපසමානුස්සතිය කියන භාවනා හතර බුද්ධ චරිතයට. එය ඥානවන්තකම නිසා හොට වලන් දේසි ගැඹුරු දේවල්. ඊළඟට සද්ධා චරිතයට කියනවා මෙතන භාවනා හයක්. ඒ මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති කියන හය. මේ හය බන් සද්ධා චරිතයට. ඒ නිසා මේ බුද්ධ මේ බුදුගුණ භාවනා විශේෂයෙන් සත්‍රාය වන්නේ සුදුසු වන්නේ ශ්‍රද්ධාව හොඳින් කියන කෙනෙකුටයි. ශ්‍රද්ධාවන්තයා තමයි මේ අනුස්මරණය කළ ප්‍රතිඵල නෙලාගන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා ඒ චරිත වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ සිහිනුවණින් මේ චරිත වෙනස් කරගෙන ඕන භාවනාවක් වඩන්න පුළුවන්. වඩාත්ම මේක හිහිතන්නේ පහසුවෙන් වඩන්න හැකි වෙන්නේ ශ්‍රද්ධා චරිතයද කියලා සද්ධා චරිතයට බුද්ධානුස්සති භාවනා නියම කරලා තියෙනවා. කෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතියෙන් ලැබෙන සමාධිය කවරේද? කෙරුවන් සරණයි දැන් සමාධියේ අවස්ථා තියෙනවා තුනක්. එකක් තමයි මේ උපචාර සමාධිය. අනික තමයි රූපාවචර ධ්‍යාන සමාපත්තිය. අනික අරූපාවචර ධ්‍යාන සමාපත්තිය කියලා. ඒ උපචාර සමාධිය කියන අවස්ථාවටත් මුලින් තව තියෙනවා පරිකරම සමාධිය නමින් ස්වල්ප සමාධියක්. ඒ කියන්නේ භාවනාක මුල් ආරම්භය ලැබෙන සමාධිය. දැන් අපි බුද්ධානුස්සතිය වර්ණ කොටත් උපචාර සමාධිය ලැබෙන්න මත්තෙන් ගත සංසිඳිලා ශරීරය බොහෝම සැහැල්ලු වෙලා ඒ වගේම කිසිේවක් බාහිර ආරමුණු නොගෙන අර මේ වතුරයට ගිලී ඉන්නා වගේ සංසත්‍යක් වෙනවා හොඳට පස්සද්ධිය කියන සංසිඳීමක් ඇති වෙන. ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. ධ්‍යාන වඩන භාවනාකනම් උග්ඝහ නිමිත් අවස්ථාවයි ඒ පරිකර්ම සමාධිය ලැබෙන්නේ. දැන් බුද්ධානුස්සතියේ උග්ඝහ නිමිත්ත කියලා එකක් නැහැ. එතන තියෙන්නේ අර බුදුගුණ අරමුණමනේ. ඒ බුදුගුණ අරමුණ මෙනෙහි කරද්දී ඔය කෙනේ පරිකර්ම සමාධිය ඇති වෙන මුලින්. ඒක බොහොම සුළු සමාධියක්. ඊළඟට ලැබෙන්නේ මේ උපචාර සමාධිය. උපචාර කියන්නේ ඒකේ තේරුමත් ධානයට සමීපව පවත්නා සමාධිය කියන එකයි. රූපාචර ධානයට සමීපයි. එතෙන්දි වෙනස තියෙන්නේ දැන් රූපාවචර ධානාදී අෂ්ට සමාපත්තිවල ධාන චිත්තය භවංග ප්‍රතිත නොවි බොහෝ වේලාවක් අදිෂ්ඨාන කරන තාක් ඒක පවතිනවා. ඒ කියන්නේ පයක්, පය දෙකක්, වරුවක්, දවසක් ඔය වගේ දිගටම හිත භවංගයට වැටෙන්නේ නැතුව දිගටම ධ්‍යාන සිත්ම පහළ වෙනවා. මේ උපචාර සමාධියම නෙමෙයි. මේකට තියෙන්නේ චිත්ත වීතියේ ජවන් සිත් හතක් පමණයි එක පෙළිය තියන්නේ. අයමත් භවංගපතිත වෙලා අයත් ජවන් හිත් හතක් පහළ වෙනවා. ඒ ක්‍රමයටයි මේ කියන උපචාර සමාධියේ පවතින එක නිසා කරගෙන කාමාවචර සමාධිය කියලා. ඒ කාමාදිර සමාධිය වුණාට ධානයට බොහෝම සමාන්තරයි. දැන් අපි ධානයක් වඩන කෙනෙක් වුණත් ධානයට මුලින් ධාන චිත්ත වීතිය ඇති වෙනවා මේ උපචාර සමාධිය. ඒක හඳුන්වනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා. ඒ සිත් හතර සමාධියක් තියෙන. ඒ සමාධි උපචාරයි. ඊට ළඟට තමයි ධාන සිත පහළ වෙන්නේ. ඒ විදිහට මේ ධානයේ සමීපචාරීව පවත්නා සමාධියක් මේ බුද්ධානුස්සති භාවනාවෙන් ලැබෙනවා. ඉතින් අර මුලින් සඳහන් කළානේ අනුස්සති භාවනා 10න් 8කම තියෙන උපචාර සමාධිය කියලා. තවත් දෙකක් තියෙනවා ආහාරේ ප්‍රතිකූල සංඥා ධාතු මනසිකාර කියන දෙක. ඒකෙත් තියෙන උපචාර සමාධිය පමණයි. ඔය 10න් ලැබෙන උපචාර සමාධියයි. ඒකත් බොහොම බලගතුයි. දැන් ওই විපස්සනා වැඩිීමේදී ධානලාභීකට උනා ධානයෙන් නැගිටලා විපස්සනා කරන උපචාර සමාධිය. ඒ කාමාජිත සිතින් තමයි විපස්සනා කරන්නේ. මහග්ගති සිතකින් කරන්නේ. මහග්ගති කියන්නේ ওই රූපාචර අරූපාචර සිතකින් විපස්සනා කරන්නේ නැහැ. විපස්සනා කරන්නේ මේ කාමාචර උපචාර ඥාන සම්ප්‍රයුක්ත උපචාර සමාධි සිතකින්. එනිසා මේකත් බොහොම බලගත සමාධියක්. මේකෙන්වත් විපස්සනාවට හැරිලා මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. එනිසා උපචාර සමාධිය මේ බුද්ධ අනුසති භාවනාවෙන් ලබාගත හැකි වෙනවා. මායි ලැබෙන හැටි පළමුවෙන් කියලා දුන්නා. ඒ කියන්නේ එකම ගුණයක් අරගෙන ඒක බොහෝ වේලාවක් හිතින් ආවර්ජනා කරන්න ඕනේ මනා සිහිය මනා නුවණ පිහිටුවාගෙන. එතකොට හිත උපචාර සමාධියටපත් වෙනවා. තමන් කැමති වේලාවක් යාක් හරි පැය භාගයක් හරි නැත්නම් පැය එකමාරක් දෙකක් හරි දිගට උපචාර සමාධියේ වඩමින් ඉන්න පුළුවන්. මෙන්න මේ නිසා ඒකෙන් ලැබෙන උපචාර සමාධිය කියන එක අපි තේරුම් කරගනිමු. දරුවන් සරණයි. මෙතෙක් වේලා අපි විසින් මේ දහම් කතාවට සවන් දුන්න මේ සම්බන්ධව දන්න පින්නතුන් තව තවත් ඒ සම්බන්ධව උනන්දු වෙනවා ඇති. නොදන්න පින්නතුන්වත් උනන්දුවක් ඇතිව බුදුගුණ වඩන්න හිත නැමේවා. මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක්ම වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා ගුරු දෙගුරු පූජාවක් වේවා මේ කුසල සම්භාරය අපි සෑම දිනාට මෙලව ආයු වර්ණ සැප බල ඥාන වින්දනය කරමින් ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත අග්‍රාමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු සෑමට තෙරුවන් සරණයි